සාදුකාර පවත්වන්න. ශ්‍රද්ධහා සම්පන්න පින්නතුනි. අද අපේ රටට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස ශ්‍රද්ධහා සම්පන්න සියලු දෙනාටම ඊ타ම සතුට උපදවන ප්‍රීතිය උපදවන සිත බලවත් කර ගැනීම පිණිස පවතින උතුම් පොහොය දිනයක් අද දවස. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීමෙන් ලංකාවාසීන්ට ලැබුණ ඒ උපකාරය ගුණවත් මිනිසුන් අද දක්වාත් කිසි විදියකින් අමතක නොකර ඒ ලැබුණු උපකාරයෙන් නිසි ප්‍රතිඵල ගන්න උත්සාහ කරනවා. එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීමෙන් ලංකාවාසීන්ට ලැබුණ උපකාරය එකල සිටි බොහෝ දෙනා හොඳින් හඳුනගත්තා. ඒ නිසා මේ උපකාරයේ අය අතහැරගත්තේ නැහැ. ඉතින් අද වෙන විට ඒ උපකාරයේ වටිනාකම හඳුන නොගත්තොත් ඒන් ප්‍රයෝජන ගන්නට අසමර්ථ වෙනවා. එදා වුණත් යම් කෙනෙක් මේ උපකාරයේ වටිනාකම කුමක්ද කියලා දන්නේ නැත්නම් ඒ උපකාරයෙන් ප්‍රතිඵල ගන්න ප්‍රයෝජන ගන්න අසමර්ථ වෙනවා. දැන් බලන්න පුංචි ළමයෙකුට වටිනා දෙයක් දුන්නොත් ඒ ළමයාහි වටිනාකම අඳුරන්නේ නැත්නම් එහින් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. නේද? කුඩා ළමයක් බඩ ගාන දන ගාන ළමයෙකුට වටිනා දෙයක් ඔතල මේ දුන්නොත් එහෙම ඒ ළමයාක තොලේ ගාලා ලෙව කණ්ඩ බලනවා මිසක එයින් නියම ප්‍රතිලාභය ගලන්න ඒ ළමයා දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒකේ ළමගේ නොමේරු ලදරු ගම. ඉතින් ඒ විදිහට මිනිසුන් වුණ අපට ලැබෙන දෙහි වටිනාකම අප තේරුම් නොගත්තොත් අපේයින් ප්‍රයෝජන ගන්න අසමර්ථ වෙනවා. ගන්න ප්‍රයෝජන අර කුඩා ළමයා තොලේ ගාලා රස බලන්න ගන්නා වගේ ඊටාම සුළු සරල නොවැදගත් ප්‍රයෝජනක් විතරයි. බලන්න වටිනා ආභරණයක් හරි වටිනා දෙයක් පුංචි ළමයට දුන්නාම එයා බලන්නේ ඒක ලෙව කණ්ඩ කාලා බලන්න. නමුත් ඒකෙන් ඒ ප්‍රයෝජන ගන්න බෑ නේද යාට. ගන්න බෑ. මොකද ඒකෙන් ප්‍රයෝජනයක නෙමෙයි ඊට වඩා දෙයක්. නමුත් එළමගේ ලදරුකම නිසා මුකුවත් නැහැ නැති වෙනවා. රසක් ලබන්න බෑ ඒකෙන් නේද? ඉතින් ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබන නිසි ප්‍රයෝජන හඳුනා නොගත්තොත් අර කුඩා දරුවා ලැබෙන ලැබෙන හැම එකක්ම මේ තොල ගාලා කටේ තියලා කණ්ඩ බලනවා රහ බලන්ට බලනවා වගේ අපි ධර්මයෙන්ුත් ඒ වගේ අයුතු ප්‍රතිඵලයක් ගන්න අර්ථරහිත විදිහට පරිහරණය කළොත් මොන ප්‍රතිඵලයක්වත් ලැබෙන්නේ කිසිම දෙයක් ලබන්න බැරි ඒ නිසා ධර්මයේ අර්ථය මේදු මහරතන් වහන්සේ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය අප තේරුම් නොගත්තොත් අප විනාශයටපත් වෙනවා මිසක අපට කිසිම යහපතක් එයින් සලස ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අද වගේ දවසකදී තේරුම් ගන්න බලන්න මිහිඳු මහරහතන් වහන්සේ අපට කුමන පණිවිඩයක්ද දුන්නේ කුමක් පිණිස කුමන කටයුත්තක් පිණිස අපට මඟ පෙන්වවාද කියලා අපි කල්පනා කළ යුතුයි බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා ඉගෙන ගන්නේ මිහිඳු මහරහතන් වහන්සේ අපට කියලා දුන්න දේ එතකොට ඒ ධර්මයේ තුල අප ඉගෙනගෙන තිබෙනවා අපි මිනිස් ලෝකේ ඉපදුන අය අපට කියන්නේ මිනිසුන් කියලා. මේ මිනිස් ලෝකයට මිනිස් ලෝකය කියන්නේ හුදකලා තනි තනක් නෙවෙයි. මේක තවත් පැතිරිච්ච ලෝකයක් මේ ලෝකයේ සමස්තයක් වශයෙන් කියන කාම ලෝකය කියලා. එතකොට මේ මිනිස් ලෝකය කාම ලෝකයේ තුල තියෙන්නේ. කාම ලෝකය කියලා කිව්වහම තිරිසන් ලෝක, പ്രേත ලෝක, දිව්‍ය ලෝක මේවත් අයිති මිනිස් ලෝකේ පමණක් නොවේ. ඒතර කාම ලෝකයේ තුල තියෙන එක්තරා කොටසක් විතරයි මිනිස් ලෝක. ඒතර කාම ලෝකයේ තුල සත්වීන් ගොඩක් ඉන්නවා. දිවිවරු ඉන්නවා, මිනිස්සු ඉන්නවා, තිරිසන් සත්තු ඉන්නවා, പ്രേතයෝ ඉන්නවා. ඊළඟට නිර්සත්තු ඉන්නවා. නමුත් නිර්සත්තුන්ට කම්සප නැහැ. නමුත් ඒත් කාම ලෝකේ හිටපු කට්ටිය හිට වැටෙනවා. එතකොට මේ අපි මේ විදිහට දැනගන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන්. එහෙම නැත්නම් අපි හිතනවා මිනිස් ලෝකේ ඉන්න අපි මිනිස් ලෝකේ විතරයි. අපි තමා මේ ලෝකේ පරම එහෙම නැත්නම් අපි තමා මේ ලෝකේ ඉන්න ලොකුම වටිනාම අපට එහා කවුරුත් නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නා ලෝකේ මුළු මොනින්ම දන්නා බුදුරජාණන් වහන්සේ පෙනෙනවා මිනිසුන් පමණක් නොවේ මේ ලෝකේ තව කම්සප විඳින කම් කාමභෝගී ජීවිත ගත කරන කාමයන්ගෙන් යැපෙන සත්ව කොටාස ගොඩක් ඉන්නවා. කියලා පෙන්නනවා. බලන්න බුදුරජාන් වහන්සේ මේ ධර්මයෙන් අපේ ජීවිතේට අපේ අපේ දැනුම පුළුල් කරනවානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නනවා මේ කාමභෝගී ලෝකය එහෙම කාම ලෝකයේ තුල ඉන්න මිනිස්සයා කම්සපට ගිජුවයි වාසය කරන්නේ. මොකද මේ ඉන්න තැනටයි එයා ඇලෙලා ඉන්නේනේ. දැන් බලන්න වතුරේ උපන් කෙනා වතුරේ ඇලිලා වාසය කරනවා. නැත්තම් එයාට එතෙන් ගැලවෙ එතන ජීවත් වෙන්න බෑනේ. නේද? මඩේ උපන් කෙනා මඩේ ඇලිලා ඉන්නවා. ඒ වගේ කාම ලෝකයේ උපන් මිනිසයා කාමයන්ට ඇලී ගැලී වාසය කරනවා. ඒතර ඒ කාමයන්ගේ සැපයෙන් තමයි ඔහු ජීවත් වෙන්නේ, සතුට වෙන්නේ. ඔහු පතන්නේ කම් සැප වෙනයා එහෙම කිසි දෙයක් වෙන දෙයක් දන්නේ නැහැ. මක්නිසාද ඉන්න පරිසරේ තමයි. ඒතර ඒ කාමයන් ගෙනොත් එයා ඉන්න ප්‍රදේශයේ තියෙන කම් සැප තමයි එයාට තියෙන්නේ. වෙන එකක් ගැන එයා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කම් සැපටම ඇලී ගැලී වාසය කරනකොට ඔහුගේ ජීවිත අවබෝධය ඒකට සීමා වෙලා තිබුණොත් ඒ Taman ඉන්න පරිසරයට පමණක් සීමා වෙලා තිබුණොත් ඒ සීමාව තුළ ඔහුගේ හිත කෙලෙසිලා යනවා. ඔහුගේ සිත දුර්වල වෙනවා. ලෝකයේ ගැන අවබෝධයක් නැති නිසා ඒ පටු අදහස පටු කල්පනාව තුළම වාසය කරද්දී සිත අපිරිසුදුලා යනවා. කම්සපම ප්‍රාර්ථනා කර කර කම්සපම අගය කරමින් වාසය කරනවා. එතකොට ඔහුගේ සිත කෙලෙසෙනවා. සිතේ ඒ කාමයන් ගැන ආසාව ඉපදිනවා. බැඳිලා යනවා. බැඳිලා ගියන් පස්සේ නොයෙකුත් විදිහේ අකටයුතුකම් කරනවා. ඒ තමන් ආස කළ, තමන් බැඳිලා ගිය කම්සප ලබා ගැනීම පිණිස ඔහු සිතින්, කයින්, වචනෙන් අයහපත් දේ නරක දේ කරන්න පටන් ගන්නවා. එතකොට මේ නරක දේ කිරීම නිසා ඔහුගේ සිත තව තවත් කෙලෙසෙනවා. පීඩාවටපත් වෙනවා. බයට තැති ගැනීමටපත් වෙනවා. ඒ මුනාම සිත විනාශ වෙලා යනවා. එතකොට වෙන්නේ ඔහුට මනුෂ ජීවිතය ගත කළා වුණාට මේ පෙනුමින් මනුසුනාට කෙලෙසුන සිතෙන් යුක්ත වුනහම සිතෙන් මනුෂ ස්වභාවයට පහතට වැටෙනවා. බාහිරින් මිනිසෙක් වුණාට කෙලෙසුන සිත නිසා අභ්‍යන්තර ස්වභාවයේ මනුස්සකමට පහත දුර්වල මනුස්ස ස්වභාවයකටපත් වෙනවා කියලා බුදුරජාණන්ස පෙන්නවා. ඒතර එහෙම කෙනා මිනිසෙක් විදිහට වාසය කළත් සිතෙන් ඇතැම් අය සතුන් වගේ කටයුතු කරනවා. ඇතැම් අය පෙරේතය වගේ වැඩ කරනවා. ඇතැම් අය යක්කුරාශය වගේ වැඩ කරනවා. ඒතර මනුස්සකමට වඩා පහතයුන්ගේ ක්‍රියාව. එමෙ වෙන්නේ ඇයි ක්‍රියාව දුර්වල වෙලා යන්නේ සිත කෙලසෙන නිසා. සමහර අය ඉන්නවා කන බොන දෙයට ගොඩාක් ආස කරලා ගිජු වෙලා ඒ මත්තේම ජීවත් වෙන. ඒතර පෙරේතයෝ වගේ. Tamanට ලැබෙන එක අනුන්ට දෙන්නෙත් නෑ කිසි කෙනෙකුට දෙන්නේ නෑ. තමන්ම ඒක කණ්ඩ මේ පෙරේතකමට වාසය කරනවා. ඊටාම ගිජුව ඊළඟට දේපොළ වේවා හැම දෙයකටම ඒ වගේ പ്രേත විදියට වාසය කරන සමහර අය ඒ කම්සප ලබා ගන්නට කේන්තියෙන් අන් අයට නොදී අන් අයගේ දේ කඩා වඩා ගන්නට උත්සාහ කරනවා. හොරකම් තක්කඩිකම් මැරකම් කරන්න පටන් ගන්නවා. එතකොට කම්සප මුල් කරගෙනම තමන්ට ඊටාම ප්‍රිය කරන අය කෙරෙහි පවා වෛරයෙන් ක්‍රෝධයෙන් තරහෙන් ඉරිසියාවෙන් කුහකකමින් පෙලිලා ඉන්න හිතාස්සේ එතකොට හිත එහෙමුනම් පස්සේ ඇතමිට වචනත් එහෙම වෙනවා කයනුත් ක්‍රියා කරන නරක විදියට. ඒතර බලන්න මිනිස් රූපේ තිබුණට සිත කය වචනය අයහපත් වුණන් පස්සේ ඔවුන් යක්කුරාසු වගේ තිරිසන් වගේ පෙරේතය වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒතර බලන්න ඒගොල්ලෝ ජීවිතය ගත කරද්දී ඒ අයහපත් ක්‍රියා නිසා Tamanටත් අනුන්ටත් අයහපත් විදිහට ඔවුන් හැසිරෙනවා. ඒතරේ අයහපත හැසිරෙන කෙනා බයෙන් තැති ගැනීමෙන් වාසය කරන කෙනෙක් වෙනවා. වෛරයෙන් වාසය කරන කෙනෙක් වෙනවා. ඔහුගේ ජීවිතය අවාසනාවන්තයි. ඔහුගේ ජීවිතය අභාග්‍ය සම්පන්නයි. දුක් සහිතයි, පීඩා සහිතයි. ඒතර ඔහු මරණාසන්න වෙනකොට ඔහුට කිසිම සතුට වෙන්න කිසි දෙයක් නැහැ. පහසුවක් ඇති වෙන්නේ නැහැ. ඊටාම පීඩාකාර ජීවිතයක්. බයෙන් දුකෙන් පීඩාවෙන් මැරෙන්න වෙනවා. මලම් පස්සේ ඔහු ඒකාන්තෙන් ඔහු පුරුදු කළ හිත පුරුදු කළ ස්වභාවයේ ජීවිතයක් ඔහුට ලැබෙනවා. හිත පුරුදු කළේ പ്രേත සහගත නම් ඉතින් ඒ പ്രേත ලෝකේ වුන් ගිහිල්ලා ඉපදෙනවා. ඉතින් තිරිසන් සත්තු වගේ හිත පුරුදු කරලා තිබ්බනම් තිරිසන් ලෝකයට යනවා. බල ගොඩාක් බලවත් විදිහට පාප කර්ම කරලා තිබුණොත් ඔවුන් නිරේට යනවා. බලන්න එතකොට මනුෂ්‍ය ලෝකේ ඉපදුන අය මේ කම්සප ගැන අනවබෝධයෙන් යුක්තව පරිහරණය කිරීම නිසා ඒ ලස්සන මනුෂ්‍ය ජීවිතය විනාශ වෙලා යනවා. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා මේ ස්වභාවය කියලා දෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙනවා මේ කාම ලෝකය කියලා එකක් තියෙනවා. කාම ලෝකයේ තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරෙ පිනවීමෙන් සතුටු වීමක්. ඒ සඳහා තමයි කාම ලෝකයේ අය උත්සාහ කරන්නේ. නමුත් ඒ උත්සාහය කාම ලෝකයේ ස්වභාවය ඒ ඒ උත්සාහයේ වැරදුනහම ඇති වෙන දේ ගැන දන්නේ නැති නිසා කාමයන්ම පතපතා කාමයන්ම අගේ කරමින් කාමයන්ම වර්ණා කරමින් වාසය කරමිදී මෙන්න මේ වගේ වරදක් වෙනවා. ඒ වරද නිවැරදි කරගන්න අසමර්ථ වුණොත් ඒ මනුෂ ජීවිතයේ මනුස්සත්වයෙන් පහතට වැටෙනවා. යලි මනුස්ස ස්වභාවයටවත් එන්න බැරි මට්ටමට ඒ ජීවිතේ පිරිහිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙම පිරිහෙන්න දෙන්න එපා. ප්‍රමාද නොවි මේ කාම ලෝකේ තේරුම් ගන්න. කම්සපවල ස්වභාවයේ තේරුම් ගන්න. කම්සපවල ස්වභාවයේ තේරුම් අරගෙන මේ මනුෂ ජීවිතයේ manussත්වයෙන් පහතට වැටෙන්න නොදී manussත්වයෙන් ඉහළට යන්න උත්සාහ කරන්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මනුෂ ජීවිතයේ පහතට වැටුණේයි බලන්න මිනිස්සු මනුෂ්‍ය ලෝකයේ හිටියට දුකසේ වාසය කළා පීඩාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වාසය කළා මලාට පස්සේ പ്രേත ලෝකේ නිරේ තිරිසන් ලෝකයට යනවා. එතන manussත්වයෙන් පහතට වැටිලා. ඒ පහතට වැටුණේයි මනුස්ස ගුණධර්ම වඩා හීන ගුණධර්ම පුරුදු කළා. කනබුන දේ වේවා, අඳින් පැළඳුම් වේවා, ආභරණ ආයතන් වේවා, භෞතික දේවල්. එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීම පිණසවන දේවල් කෙරෙහි ඊටාම ලෝභව, ලොල්ව, මසුරුව ජීවත් වුණා. එතකොට ඒ ලෝභී බව, මසුරු බව නිසා කම්සප මත්තේම ජීවත් වූ නිසා ඔහුගේ මිනිස්සයෙකුට ගැළපෙන ಗುಣධර්ම නැති වෙලා යනවා. මිනිස්සෙක් කියන්නේ ඊටාම හොඳ ගුණධර්ම වලින් යුක්ත සත්ව කොටාසයක්. මිනිසයා තුළ කරුණාව, මෛත්‍රිය, එකිනෙකා කෙරෙහි හිතවත් බව, උපකාර සහිත බව, පරාර්ථකාමී බව මේ වගේ මේ ආදර කරුණාව මේ වගේ යහපත් ගුණ ධර්ම මිනිස්සෙක් තුල තියෙනවා. බලන්න අපි මනුස්ස ලෝකෙට එනකොට අපි ඊට හොඳ හිතක් අපට තිබුණා. ඒතර අපේ හිත ලස්සනයි. බලන්න අපිට අම්මගේ කරුණාව, අම්මගේ ආදරේ, අපි අම්මට ආදරේ, අපි අම්මට කරුණාව තියෙනවා. ඒතර අම්මා අපට බෙදලා හදලා කන්න බොන්න දෙනවා. බලන්න කොච්චර අම්මා තුල පරාර්ථයක් තිබ්බද කියනවා නම් අම්මගේ ශරීරයේ අපි වෙනුවෙන් පරිත්‍යාග කළා. නේද? එතකොට අම්මගේ ලේ අප වෙනුවෙන් කිරි බවටපත් වෙනවා. බලන්න කොතරම් ගුණවත් ස්වභාවයක්ද මේ මනුස්ස ගුණය කියන එක. මිනිස්සු ගුණ කියලා කියන්නේ හරිම ශ්‍රේෂ්ඨයි. ඊටා පිරිසිදුයි, පාරිශුද්ධයි, ශ්‍රේෂ්ඨයි. ඒක සැප සහිත, සැප විපාක සහිත ගුණධර්ම මිනිස්සෙයින් සතුව තිබෙනවා. නමුත් මේ මිනිස්සෙයින් සතුව තිබෙන පරාර්ථකාමී බව, අන් අය කෙරෙහි හිතවත් බව, අන් අය කෙරෙහි උපකාර සහිත බව, කාරුණික බව, හිතයිසී බව, හිතානුකම්පික බව මේ වගේ මිනිස්සෙයින් තුල තිබෙන පරාර්ථකාමී එහෙම නැත්නම් ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ ගුණධර්ම හීන කාමයන් ගැන අනෝබෝධයෙන් යුක්ත කෙනා තුල නැති වෙලා යනවා. හීන කාමයන් ගැන අනෝබෝධයෙන් යුක්ත කෙනා ඒවට ලොල් වෙලා ඒ කාමයන් අත්කර ගැනීම පිණිස ඒවා වර්ණනා කරමින් අගය කරමින් ඒ මතම ජීවත් වෙන්න උත්සාහ කරපම අර ඊටාම ලස්සන ඊටා ශ්‍රේෂ්ඨ මිනිස් ගුණධර්ම නැති වෙලා ගිහිල්ලා රල්ලු ගොරහැඩි දුෂ්ට මිනිසුන් මිනිස් ස්වභාවය මතුවෙනවා. දුෂ්ට ස්වභාවයෙන් මතුවෙනවා. එතකොට වුන් මිනිස් රූපේ තිබ්බට වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන්, ඉරිසියාවෙන්, ගුණමකුකමින් අන් අයට පෙළෙන, අන් අයට හිංසා කරන ස්වභාවයෙන් යුක්ත අය බවට පත් වෙනවා. එතකොට එහෙම මිනිස්සු දරුවටවත් කැම ටිකක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ දරුවා අම්මටවත් කැම ටිකක් දෙන්න හිතෙන්නේ නැහැ. මෛත්‍රීසහගත වචන නැති වෙනවා මෛත්‍රීසහගත ක්‍රියා නැති වෙනවා බලන්නේතොට මේ උපතින් ඊටා යහපත් වූ හිටියත් ඉපදීමත් සමග ඊටා හොඳින් හිටියත් පසුව මේ ඇහැට පේන කනට ඇහෙන නාසයට දැනෙන මේ රූප ශබ්ද ගන්ධ රස පහස ආදී දේවල් ස්වභාවය හඳුන නොගන්න නිසා ඒවායේ ස්වභාවය අවබෝධ කර නොගන්න නිසා ඒවා මත ඒවට ඇලී ගැලී ඒවට මුලාවෙන් වාසය කෙරෙමින් අර ලස්සන හිත් විනාශ වෙනවා. ඊටා වටිනා ගුණධර්ම මිනිස් ගුණධර්ම නැති වෙලා ගින් මනුෂ්‍යත්වයෙන් පහත ස්වභාවයට ඇද වැටෙනවා මේ ජීවිතේම. ඒ අය මිනිස්සයා එබඳු මිනිසුන් කලුරිය කලම් පස්සේ දුගතිගාමී වෙලා දුකෙන් දුකටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ ස්වභාවයන් අවබෝධ කරගෙන මේ ලෝක ස්වභාවය මුළු මනින්ම අවබෝධ කරගත්තු ප්‍රථම කෙනා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ස්වභාවය අවබෝධ කරගෙන මේ ගැන නොදන්නා මිනිසුන් ගැන බුදුරජාන් වහන්සේ තුළ අනුකම්පාවක් කරුණාවක් හට ගන්නවා. බලන්න කුඩා ළමයින් දනගාගෙන බඩගාගෙන ගිහිල්ලා අනතුරටපත් වෙන්න සූදානම් වෙනකොට අනතුරටපත් වෙයි කියලා හිතෙනකොට ඒ ළමයින් ගැන දෙමාපියන් තුළ කරුණාව අනුකම්පාව සෙනෙහස ඉපදිනව නේද? ඒතර ඒ අය රැකගැනීම පිණිස දෙමාපියන් මුළු ජීවිතේ පරිත්‍යාග කරනවා. Tamange සැප අතහරිනවා දෙමාපියන්. Tamange කටයුතු අතහැරලා ළමයි රකිනවා. ඒ අනුකම්පාව, කරුණාව, පරාර්ථකාමී බව නිසා ඒ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කරගෙන සියල්ලන්ට ඉහලින් වැඩ සිටිද්දී මේ ලෝක ස්වභාවය දකිද්දී මේ ලෝකේ හඳුනගන්න බැරි, තේරුම් ගන්න බැරි, මිනිස්යාට තේරුම් ගන්න බැරි අනතුරුදායක ස්වභාවයන් දකිද්දී ඒ අනතුරට මිනිසුන් ගොදුරු වෙනවා දකිද්දී මිනිසුන් කෙරෙහි දෙවියන් කෙරෙහි සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාව හටගත්තා. ඒ මහා කරුණාවෙන් තමන් වහන්සේගේ සැප පහසුව අතහැරලා තමන් වහන්සේගේ සුඛ විහරණේ අතහැරලා මුළු ජීවිත කාලයම මිනිසුන් වෙනුවෙන් දෙවියන් වෙනුවෙන් පරිත්‍යාගශීලීව පරාර්ථකාමීව බුදුරජාන් වහන්සේ වැඩම කළා. වාසය කළා. එහි ප්‍රතිඵලයක් තමයි මිනිසුන්ට මිනිස්කම ඉක්මවා ගියපු ಗುಣධර්ම ඇති කරගන්න ආකාරය කියලා දුන්නා. නොයෙකුත් විදියට ඒක විස්තර කළා. තේරෙන භාෂාවෙන් කියලා දුන්නා. මිනිසුන් බොහෝ දෙනෙක් ඒ නරක එහෙම අයහපත් ස්වභාවයෙන් මුදවගෙන මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය ස්වභාවයට පත් වෙන්න මිනිසුන්ට භාගතුන් වහන්සේ උපකාර කළා. අන්නේ මිනිසුන්ට මිනිසුන්ගේ ජීවිත කෙලිසෙල යන ස්වභාවයෙන් වළකගෙන මනුෂ්‍යත්වය විනාශ වෙන ස්වභාවයෙන් වළකගෙන මනුෂ්‍යත්වයට වඩා ඉහළ ගුණධර්ම මිනිස්කම ඉක්මවා ගිය ගුණධර්ම ඇති කර ගැනීම පිණිසවන පෙන්නපු මාර්ගය ඒ ධර්මය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ ලංකා වාසීන්ට කියලා දුන්නේ. බලන්න එතකොට මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට උපකාරය කොතරම් අග්‍රයිද කොතරම් ශ්‍රේෂ්ඨයිද අපට අර පොඩි එකා ලැබුණ තෑග්ග තොලගාලා බලන්න වගේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණ ත්‍යාගය තොලගාලා බැලීමෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්ද නේද එහෙනම් අපි මේ ලදරුවෝ වගේ අපට ලැබුණු තෑග්ග ලදරුවන් පරිහරණය කරන්න ආසේ ලදරු සිතින් පරිහරණය නොකර යුතුයි පැසුණු මිනිසුන්සේ යමක් තේරෙන මිනිසුන්සේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණු ඒ ත්‍යාගය බුදුරජාණන් වහන්සේගේ ගම්බීර ධර්මය ගැන අප තේරුම් ගත යුතුයි. කුඩා ළමයා වගේ අප ළමා මානසිකත්වයෙන් මේ ධර්මයේ මතු පිටින් බලලා සතුට වෙලා සනකිලි පවත්තලා පුදු පූජා පවත්තලා පෙරහැර පවත්තලා පමණක් සෑහීමටපත් නොවිය යුතුයි. අපි මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණ මිනිස්කම ඉක්මවා යෑම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මය සාදුකාර දෙමින් හිස් මුදුනේ තබා ඒ ධර්මය පුරුදු කරමින් අපට දුර්ලභව ලැබුණු මේ මිනිස්කම කෙලෙසෙන්ට නොදී මේ මිනිස්කම මනුෂ්‍යත්ව ඉක්මවා ගිය ස්වභාවයට පත් කරගත යුතුයි. මනුෂ්‍යත්ව ඉක්මවා ගිය ස්වභාවයට අපේ ජීවිත ගොඩනගා ගන්නට නම් මේ මිනිස් ජීවිතයේ තුලදී මේ කළ යුතුයි. මේ මිනිස් ජීවිතයේ මේ මිනිස් ජීවිතයෙන් චුත වෙන්න පෙර අපේ නොකළොත් ඒ ගැන අප තේරුම් නොගත්තොත් ඒ ගැන අප උනන්දු නොවුනොත් ඒ ගැන අප බලවත්සේ උත්සාහ නොකළොත් අප පෙර පුරුද්දට කාමයන්ට ඇලී ගැලී කාමයන් පතමින් කාමයන් මත ගත කළ මේ ජීවිතයෙන් බේරෙන්න බැරි වෙලා යනවා. කාමයන්ටම ගිජු වෙලා කම්සප විඳිමින් ගත කරන ජීවිතය තුළ මිනිස්කම කෙලසෙනවා. මිනිස්කම කියන ඒ ඊතා ශ්‍රේෂ්ඨ වූ ස්වභාවය නැති වෙලා යනවා. පිරිසිදු වස්ත්‍ර කිලිටි වෙන්නාසේ පිරිසිදු ජලයේ කිලිටි වෙන්නාසේ මිනිසුන්ගේ සිත කිලිටි වෙනවා මේ කාමයන් ගැන අනවබෝධයෙන් ඒ මත වාසය කරන නිසා. ඒතර gedara හිටියත්, නගරේ හිටියත්, ගමේ සිටියත්, රාජකාරි පොලේ සිටියත් කාමයන් එක තමයි ඉන්න වෙන්නේ. ඒතර කාමයන් ගැන අඳුර නොගත්තොත් මේ කාම ලෝකයේ ගැන අඳුර නොගත්තොත් අපට එයින් බේරෙන්න බැරි වෙනවා. ඒතර ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝක ස්වභාවයේ තේරුම් ගන්න අපේ සිත කෙලෙසෙන ස්වභාවය බේර ගන්නටයි. එහෙම නැතුව අපි නිකන් උත්සව පවත්වමින් කොඩි පළඳමින් උත්සව පවත්තලා පමණක් මදි. අපි උත්සව පවත්වන්න ඕන. සතුට වෙන්න ඕන. අපට ලැබුණු වටිනාදේ සමරන්න අපි ගොඩාක් සතුට වෙන්න ඕන. ඒ ආමිෂය අපිට හරිය වටිනවා. ඒ හිත සතුටටපත් කරගන්න. නමුත් එහි සීමාව අපට හොයාගන්න බැරි වෙනවා. මෙහි අර්ථය තේරුම් නොගත්තොත් ධර්මයේ අර්ථය තේරුම් නොගත්තොත් අපි සතුටු වීමේ සීමාව හොයන්න බැරි වෙනවා. අපි හිතමු උත්සවයකට කැම බීම ලැබෙනවා ගිහින් විනෝද වෙනොත් එහෙම අන්තිර විනෝදයේ සීමාව නැතුව සීමාවක් නැතුව විනෝද වෙන්න නටන්න ගත්තොත් කන බොන කැම ටිකත් විනාශ වෙලා යනවා. නේද? අන්තිමට අපට මුකුත් නැතුව විනාශ වෙලා යනවා නේද? ඔය වගේ තමයි අපි ආමිෂයේ සීමාවක් අපිට තෝරගන්න බැරි වෙනවා ධර්මයේ අර්ථය හොයාගන්න බැරි වුණොත්. ධර්මයේ අර්ථය හොයාගත්තොත් එතන ප්‍රතිපත්තියක් ඇති වෙනවා. අපි අනුගමනය කරන් ආපු හිත කෙලසෙන පිළිවෙත අපි අතහැරලා හිත දියුණු වෙන මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු ශ්‍රේෂ්ඨ ගුණධර්ම පිනිසවන පිළිවෙතට අපි කැමති වෙනවා ඒ පිළිවෙතෙහි පිහිටා අප පවත්වන ආමිෂයේ ශ්‍රේෂ්ඨයි බබලීමෙන් යුක්තයි බලන්න අපි පිළිවෙත හඳුනා නොගෙන අපි මෙතෙක් අනුගමනය කරගෙන ආපු කම්සපම විඳින පිළිවෙත කාමයන්ම අනුග කාමයන්ම සොයන කාමයන්ම පතන මේ බැබලීම එහෙම නැත්නම් බැබලෙන ලෝකය ගැනම අප හිත හිතා අලංකාර ලෝකය ගැන හිත හිතා එහි අලංකාරයට වසඟ වෙලා අපි ඒවම පතපතාම ඉන්න පිළිවෙත තුල හිටියොත් අපේ ආමිෂයත් ඒටම සමාන වෙනවා. අපේ ආමිෂය ඊටම සමගාමීවම අපි අරගෙන යනවා. එතකොට හිතේ කෙලසීමෙන් අපිට නිදහස් වෙන්න බෑ. ධර්මයේ අර්ථය තේරුම් ගත්තොත් අපි මෙතෙක් ආපු මෙතෙක් කරගෙන ආපු පිළිවෙතට අපි අකමැති වෙනවා බය වෙනවා ඒ පිළිවෙත අතහරිනවා කාමයන් අගය කරන එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවන ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස ආදී දේවල් වලට අපේ කැමැත්ත අඩු වෙලා ඒවා පාලනය කරන්න අපි කැමති වෙනවා ඒ පිළිවෙත කම්සප අගය කරන පිළිවෙත අතහැරලා කම්සප වලින් නිදහස් වෙන පිළිවෙතට අපි මාරු වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ පිළිවෙත අනුගමනය කරනවා. අන්නේ පිළිවෙතේ සිට ඒ ශ්‍රේෂ්ඨ පිළිවෙත ලැබීමේ සතුට ඒ ශ්‍රේෂ්ඨ පිළිවෙත අපට දායාද කිරීමේ දායාද කිරීමේ සතුට සමරනවා ආමිෂයේ මුල් කරගෙන. බලන්න එතර අපි ප්‍රතිපත්තිය නිවැරදිව හඳුනගත්තොත් ප්‍රතිපත්තියෙහි පිහිටා අපි ආමිෂ පූජාවන් හොඳින් කරනවා. ප්‍රතිපත්තිය හඳුන නොගත්තොත් අපේ ආමිෂය දියාරු වෙලා ආමිෂයේ අර්ථය නැතුව ආමිෂයත් අර්ථ රහිත දෙයක් බවට පත් වෙලා අපිට ඒන් පිහිටක් පිළිසරණක් නැති වෙලා යනවා. ඒ නිසා අද වෙනි උතුම් දිනක මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළේ බුදුරජාණන් වහන්සේ විසින් අපේ manussත්වය ඉක්මවා ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිසවන ධර්මයක්. ඒතරේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා manussත්වයේ ඉක්මවා ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස එහෙම නැත්නම් මනුෂ්‍ය ගුණ ඒ මනුෂ්‍යත්වයේ ඉක්මවා ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස නම් මනුෂ්‍යත්වයේ ඉක්මම වූ ගුණධර්ම ඇති කරගත යුතුයි. මනුෂ්‍යත්වයේ දුර්වල වෙන්නේ මනුෂ්‍යත්වයට වඩා දුර්වල ගුණ ගුණ නැත්නම් හීන ගුණ ඇති කරගත්තොත් හීන ස්වභාවයටපත් වුනොත් මනුෂ්‍යත්වයේ කරාවත් අපට එන්න ආය ලැබෙන්නේ නැහැ. ඒතර හීන ස්වභාවය ඉඳලා പ്രേත ලෝකයේ නිරය තිරිසන් ලෝකයට යන්න වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවා මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම ඇති කරගන්නා විදිය. ඒතර මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම ඇති කරගත්තොත් මේ ජීවිතේදී අපි යලි තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරය කියන තැන් වලට යන්නේ නැහැ. මිනිස් ලෝයෙන් චුත වෙද්දී ඒකාන්තයෙන් මීට වඩා ඉහළ ස්වභාවයකට අපිපත් වෙනවා. ඒතර යලි කිසි කලක දුක් සහිත ලෝකෙට නොයන විදිහේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති වෙනවා බුදුරජාන් වහන්සේ පෙන්වූ මේ ප්‍රතිපදාව හඳුනා ගත්තොත්. එතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ හීන කම්සප හීන විදිහට හඳුන ගන්න කියනවා. ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී දේවල් වල ප්‍රිය භාවයන් තියෙනවා. මිහිරි ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ මිහිර ප්‍රිය බව සුළු සුළු ප්‍රමාණයක් ටිකයි තියෙන්නේ. ඒ ප්‍රිය වූ දේවල්, මිහිරි වූ දේවල් සියල්ල නැසෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය භවෙන් යුක්තයි ඒවා දුක් උපදින ස්වභාවයෙන් යුක්තයි ඒවා දුකටයි දේවල් කියලා බුදුරජාණන් පෙන්වා දෙනවා මෙන්න මේක අපි තේරුම් ගත යුතුයි. අප උපන්දා පටන් මේ වෙනකන් අපට මුණ ගැහුණු ප්‍රිය ස්වභාවයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී සියල්ල කැඩී බිඳී නැසී වෙනසී ගිය ඒ ස්වභාවයට යුක්තයි. ඒ වයින් දුක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ ස්වභාවය අපිට තේරුම් ගන්න අපේ ජීවිතයේම හොඳටම ඇති. අපේ වටපිටාව හොඳටම ඇති. එතකොට අපට මිනිස්කම කියන්නේ ඒකයි. මිනිසයා කියලා කියන්නේ ඒ ධර්මයේ තුලින් Tamanගේ වටපිටාවම තේරුම් ගන්න පුළුවන්. Tamanගේ ජීවිතේම තේරුම් ගන්න පුළුවන් අපි සැපයි සැපයි කියලා අපම ලං කරගන්න අපම පතන දේවල් නැති වෙන කැඩෙන බිඳෙන වෙනසෙන දේවල් ඒවා නිසා අපට දුක් හට ගන්නවා මෙන්න මේ බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මය අප තේරුම් ගත යුතුයි. එතකොට ආන්ගේක තේරුම් ගන්නට නම් දැන් අපේ වටපිටාව අපට අයිති කියලා හිතන දේවල්, අපි පතන දේවල්, අපි අගය කරන දේවල්, කැඩෙන බිඳෙන වෙනසෙන දේවල් ඒවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඒවා දුකටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒවා වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේක මේ විදිහට තේරුණු ගත්තොත් අපි මේ කම්සපට ගිජු වෙන ස්වභාවය, මුලා වෙන ස්වභාවය නැති වෙනවා. ඒ අපි කම්සප වලට ගිජු වෙලා, මුලා වෙලා, රැවටිලා ඒවම අපි අගේ කරමින් හිටියොත් තමයි හිත කෙලසෙන්නේ. ලෝභය ඇති වෙන්නේ, මසුරුකම ඇති වෙන්නේ, ගුණමකුකම ඇති වෙන්නේ, ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මේවට රැවටුනොත්. ඒවට නොරැවටි හිටියොත් ඒව කෙරී ලෝභය ඇති වෙන්නේ නැහැ. ලෝභය ෂේ වෙනවා. ඊළඟට මසුරුකම ඇති වෙන්නේ නැහැ. මසුරුකම ෂේ වෙනවා. මක් නිසාද? ඒවයි ස්වභාවය අපි දන්න නිසා. ස්වභාවය මොකද්ද? ඒවා කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා. ඒවා අනිත්‍ය බවටපත් වෙනවා. ඒ නිසා දුක ඇති වෙනවා, පීඩාව ඇති වෙනවා. ඊළඟට ඒවා වෙනස් වෙනස් දේ බවටපත් වෙලා යනවා. ඒතර මේ ස්වභාවය දන්නවා නම් තේරෙනවා නම් අවබෝධයෙන් යුක්තයි නම් ඒ ගැන අපි ඒවා නිසා ඒවා කෙරෙහි අපේ හිතේ ලෝභය ඇති වෙන්නේ නැහැ. ලෝභය නැති වෙලා යනවා. මසුරුකම ඇති වෙන්නේ නැහැ. ඒව නිසා ඉරිසියාව, ගුණමකුකම, අනුන් හෙලා පෙලා කටයුතු කරන පෙළමෙන ස්වභාවයෙන් නැති වෙලා යනවා. බලන්න කොයිතරම් මේ ධර්මය නුවණැත්තර තේරුම් ගත හැකි පහසු ධර්මයක්ද කියලා. එතකොට ඒ විදිහට අපි තේරුම් ගත්තොත් අපි අපේ මනුෂ්‍ය ගුණධර්ම පිරිහෙන්න නොදී හීන ස්වභාවයටපත් වෙන්න නොදී රැක ගන්න අපට පුළුවන්කම තියෙනවා. නමුත් අපිට මේ මේ කාමයන්ගේ ස්වභාවය, ඒවයි ස්වභාවය මොකද්ද? කැඩෙන බිඳෙන, නැසෙන, වෙනසෙන අනිත්‍ය භාවයටපත් වෙන දුක් හට ගන්නා ස්වභාවය. ඒක තේරුම් ගන්න බෑ ඇවිස්සීලා ගියපු හිතකින්. සාමාන්‍ය ධර්මයේ නොදත් මනුෂයාගේ සිත පවතින්නේ කාමයන් තුලමයි. කාමයන්ම පතපතා අගය කරමින් ඒවම වර්ණනා කරමින් තමයි එයා ඉන්නේ. එතකොට එයා හිතන කාමයන් ලැබෙන්නේ නැහැ. එතකොට එයා අවිස්සීලා පීඩාවෙන් ශෝකයෙන් ඉන්නේ. කාම ගින්නෙන් එයා දැවි දැවි ඉන්නේ. නේද? ධර්මයේ නොදත් කෙනාගේ ස්වභාවය කියන්නේ වෙන මොනවද එයා පතන්නේ? නේ? ධර්මයේ නොදත් කෙනා ප්‍රිය රූප පතනවා, ප්‍රිය රූප අගය කරනවා, ප්‍රිය ශබ්ද වල පතනවා, ඒව අගය කරනවා. ඊට පස්සේ ඒවා නොලැබුණාම අඬනවා, ශෝක කරනවා. ඕක තුලනේ ඉන්නේ. එතකොට යා කාමයන් නිසාම ඒවායේ අලි ගලි ඉඳීම නිසාම ඒවා පැතීම නිසාම ඒවා නොලැබීමෙන් ලැබුණු දේ නැතිවීමෙන් පීඩාවටපත් වෙලා දුකටපත් වෙලා ශෝකයටපත් වෙලා එහෙම නැත්නම් තමන්ට කාමෙන් අහිමි වීම නිසා අන් අය කෙරේ අමනාපයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මේ විදිහට නොයෙක් විදිහට ලෝභ ද්වේෂ මෝහ කියන දේවල් හිත කෙලසිලා මුලාවෙන් රැවටිලා පීඩා සහිතව ඉන්නේ ගින්නෙන් දැවි දැවි යා ඉන්නේ මෙන්න මෙහෙම දැවෙන, තැවෙන, පසුතැවෙන, පීඩාවටපත් වුණු සිතකින් මේවා යථාර්ථය හොයාගන්න බෑ. බලන්න මනුස්සයා පැටලිලා ඉන්න තැනනේ බුදුරජාන් වහන්සේ ඇවිදින් මේක යථාර්ථය කිව්වත් ඇයි අඳුර ගන්න බැරි? දැන් තේරෙනවද? අඳුර ගන්න බැරි මේ තුලම මුලාවක ඉන්නවා. මුලාව මොකද්ද? මේකේ ස්වභාවය අඳුර ගන්න බැරුව මේවට ඇලී ගැලී ඉඳීම නිසා ඒවයින් කෙලසිච්ච කෙලසිච්ච හිතක් තියෙනවා. කෙලසුණු සිතෙන් ඒක අඳුර අඳුර ගන්න බෑ. අපිට වටිනා දෙයක් හොයන් යද්දී ඇහැට දූවිල්ලක් වැදුනොත් නේද? හොයන්න බෑනේ මොකද වෙන්නේ කියලා. ඒ ඒ වගේ අපේ ඇහැ අන්ධ වෙලා මේ කාමයන්ගෙන් අන්ධ වෙලා ඒ නිසා කාමයන් ගැන හොයන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ කාමයන්ගේ ස්වභාවය හොඳින්ම තේරුම් ගන්න පුළුවන් හිතේ යම් පිරිසිදු බවක්. හිත අපිරිසුදු නොවී තියාගත්තොත් මේ කාමයන්ගේ අනිත්‍ය බව දුක් ස්වභාවය හොඳට තේරුම් අරගෙන ඒවයි මුළුමනින් නිදහස් වෙලා මනුෂ්‍යත්වයේ ඉක්මූ ගුණධර්ම තුල පිහිටන්න පුළුවන්. ඒ නිසා මේකට තිබෙන උපක්‍රමය, ඒ කියන්නේ කාමයන්ගෙන් තියෙන පීඩා ආදී සියල්ලෙන් ගැලවෙන්න නම්, ඒවයි අනතුරු ගැලවෙන්න නම්, പ്രേත ලෝකේ නිරේට වැටෙන ස්වභාවයෙන් ගැලවෙන්න නම් මනුෂ්‍යත්වයේ ඉක්මූ ගුණධර්ම ඇති කරගන්න ඕන. මනුෂ්‍යත්වයේ ඉක්මූ ගුණධර්ම ඇති කරගන්න නම් සිතේ යම් පිරිසිදුකමක් තියෙන්න ඕන. ඒ පිරිසිදුකම ඒ පිරිසිදු සිතෙන් කලබල නොවන සිතෙන් කෙලිසිච්ච නැති සිතෙන් තමයි මේ කාමයන්ගේ ස්වභාවය තේරුම් ගන්න එහි අනිත්‍ය බව දුක් බව විපරිණාමයට පත්වන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධය තුළ පිහිටන්න පුළුවන් පිරිසිදු සිතක් තිබුණොත්. නැත්තම් යලි එකට ඇදිලා යනවා. කිලිටි සිතෙන් මුකුත් කරන්න බෑ. කිලිටි සිතෙන් දුකටපත් වෙනවා මිසක පහසුවකටපත් වෙන්න අවබෝධයකටපත් වෙන්න බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවා මූලික වශයෙන් පිරිසිදු සිතක් තියෙන්න ඕන මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න නිවැරදි ස්වභාවය තුළ පිහිටන්ට යථාර්ථය තුළ පිහිටන්ට නම් මූලික වශයෙන් පිරිසිදු සිතක් අවශ්‍ය කරනවා අන්නේ මූලික සිත මත පිහිටා තමයි මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය ගුණධර්ම තුළ ස්ථාවර වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ මූලික වශයෙන් පිරිසුදු සිත ඇති කර ගැනීම පිණිස උපකාර වෙන්නේ කුමක්ද? සීලය. සීලය තුල අපට මූලික වශයෙන් පිරිසුදු බවක් උපදවා දෙනවා. ඒ පිරිසුදු භාවය තුල පිහිටා කාමයන්ගේ එමෙතම් මේ ලෝකයේ එමෙතම් අපි ඇස කන නාසය දිව ශරීරයේ සිත රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන දේවල් වල යථාර්ථය අධ්‍යයනය කරන්න පුළුවන්. කොහොමද බුදුරජාන් වහන්සේ පෙන්වූ දේ දැනගන්න පුළුවන්, දැකගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ පෙන්වන ගැඹුරු අවබෝධයේ දුෂ්කර ඒ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න පිරිසිදු සිතක් ඕන. කලබලුණු කිලිටි වෙච්ච අපිරිසිදු සිතකින් ඒ ධර්මයේ තේරුම් ගන්න බෑ. තේරුම් ගන්නගෙන ඒ ධර්මයේ තුල පිහිටන්න බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවා මුලින් සිත යම් පමණකින් පිරිසුදු කරගන්න කිලිටි වෙන්න නොදී රැකගන්න. අන්නේ රැකගන්න කිලිටි ඒ නොකිලිටි පිරිසිදු සිතෙන් යුක්තව මේ ලෝකේ යථාර්ථය විමසා බලන්න. කුමක්ද මේ ලෝකේ මේ අසකන නාසයේ දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන ලෝකය කියන දේවල් ආධ්‍යාත්මික බාහිර ලෝකය අනිත්‍ය විදිහට දුක් විදිහට වෙනස් දේවල් වෙනස් වෙනස් දේ බවට පත් වෙන ස්වභාවය තේරුම් ගන්න කියනවා. එතකොට දැන් අපි ඉන්නේ කාම ලෝකයේ. මේ කාම ලෝකයේ මේ කාමයන්ගේ අනිත්‍ය බව, දුක් බව, විපරිණාමයටපත් වෙන ස්වභාවය තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න. එහෙම තේරුම් ගන්න අවබෝධ කරගන්න කෙනාගේ සිත ඒ අවබෝධයත් සමග ඒවට බැඳිලා තිබුණ එකෙන් නිදහස් වෙනවා. අනවබෝධයෙන් බැඳිලා තියෙනවා, අවබෝධයෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාන් පස්සේ යලි ඒවට ගොදුරු වෙන්නේ නැහැ. යලි ඒ කිලිටි වෙන ස්වභාවයට පත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය අපට පෙන්වනවා. එතකොට ඒ යථාර්ථයට පැමිණෙන්නට නම් ඒ විදිහට ධර්මයට පැමිණෙන්නට නම් අපේ සිත මූලික වශයෙන් පිරිසිදු කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් ඔබට තේරෙනව නේද අපිට කන මොන දෙයක් තියෙනවා කියලා හිතන්න. ලස්සන ඇඳුමක් තියෙනවා. ලස්සන ඇඳුම අලුත් ඒ ලස්සන ඇඳුමෙන් අපි අලංකාර කෙනෙක් වෙන්න නම් මූලික වශයෙන් අපි පිරිසිදු වෙන්න ඕනනේ. කිලිටි ඇඳු කිලිටි ශරීරයටම ලස්සන ඇඳුම අඳිනවා. ඇඳුම ලස්සන වුණාට ඒ ඇඳුමත් කිලිටි වෙනව නේද අපේ කිලිටි නිසාම. ඒ නිසා අපි කල යුත්තේ මොකද්ද? මූලික වශයෙන් ශරීරය පිරිසිදු කරගන්නවා, ලස්සන ඇඳුම අඳිනවා. එතකොට අලංකාරයිනේ. අන්න ඒ වගේ තමයි. මිහිරි කෑමක් තියෙනවා. කිලිටි අතෙන් අනුභව කරනවා. සැප නැති වෙනව නේද? අත් පිරිසිදු කරගෙන පිරිසිදු ආහාරය අනුභව කරනවා. සැපයටපත් වෙනවනේ. ආන් ඒ වගේමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. බුදුරජාන් වහන්සේ පෙන්නවා මේ සාමාන්‍ය මිනිස්සු අනුගමනය කරන ක්‍රමේ දුකෙන් දුකටපත් වෙනවා. ඒකෙන් බේරෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්. හැබැයි කිලිටි සහිත සිතෙන් මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි මුලින් ඒ කිලිටි සිත අයින් කරගන්නවා. අයින් කරගෙන කිලිටි නැති සිතෙන් විමසා බලපුවාම මේ ඇත්ත ඇතිසැටියෙන් පේනවා. යථාර්ථය පේනවා. එතකොට ඒ අනවබෝධය බැහැර වෙනවා. අවබෝධය තුල පිහිටනවා. යලි දුකටපත් වෙන්නේ නැහැ. බලන ධර්මයේ කොච්චර ප්‍රායෝගිකයිද? කොච්චර කරුණ සහිතයිද? නුවණැත්තාට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ අනවබෝධයෙන් යන දුකටපත් වෙන ගමනෙන් බේරෙන්න අවබෝධයේ පිණිස කටයුතු කිරීමේදී මූලික වශයෙන් සිත පිරිසුදු කර ගන්න ඕන. ඒ මූලික පිරිසුදු භාවය ඇති කරගන්නේ සීලය මත පිහිටා සීලය තමයි මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම පිණිස පදනම. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහා පොළොව වගේ කියලා. මහා පොළොව මතයි සියලු බල සම්පන්න දේවල් ගොඩනගන්නේ මිනිසුන්. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වන ආන් මේ වගේ බල සම්පන්න දේ ගොඩනගන්න මහා පොළොව යම්සේ ආධාර වනවද? ඒ වගේ මනුෂ්‍යත්වයේ ඉක්ම වූ බල සම්පන්න ස්වභාවයන් ගොඩනගා ගැනීම පිණිස පදනම වෙන්නේ සීලය. ඒ සීලය මත පිහිටා manussත්ව ඉක්මූ සියලු ගුණධර්ම උපදවන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සීලය හොඳින් රැකගන්න සීලය පිරිසුදු කරගන්න සීලයේ තුර ස්ථාවර වෙන්න සීලය මත පිහිටා මනුෂ්‍යත්ව ඉක්මවාගේ ගුණධර්ම පිණිස ආර්ය සත්‍ය ගැන විමසන්න ආර්ය සත්‍ය අවබෝධය පිණිස උත්සාහ කරන්න කියලා. ආන් එතකොට කියන්නේ මේ ලෝක ස්වභාවය ගැන විමසා බලන්න මේ ලෝක ස්වභාවය මොකද්ද? අනිත්‍ය බව, දුක් බව, විපරිණාමයට පත්වන බව විමසා බැලිය යුතුයි. ඒ විදිහට සීලය මත පිහිටා ලෝක ස්වභාවය ගැන විමසා බලද්දී සීලය නිසා පිරිසුදු වන සිත තිබෙන අය ඒ පිරිසුදු සිතෙන් ලෝක ස්වභාවය අවබෝධ කරගන්නවා. ලෝක ස්වභාවය අවබෝධ කරගන්න කෙනා ඒ ලෝක ස්වභාවයේ තිබෙන අනතුරෙන් නිදහස් වෙනවා. අනතුරු කොමද්ද? කිලිටි සිතෙන් වාසය කළා දුගතියට යන එකයි. එතකොට අන්නේ ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා නිදහස් වෙනවා. ඒකට උපකාර වෙන්නේ සීලය. ඒතර මේ සියල්ල අපට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන දේ තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්න කෙනා ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනා සීලේ මත පිහිටනවා දෙවතාවක් නොසිතා. ඒකට කියනවා ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයට පැමිණෙනවා. ඒකට කියනවා තිසරණේ සහිත සීලය කියලා. එතකොට උපාසක උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සාමාන්‍ය ජීවිතයේ කම්සප මතමනේ ඉන්නේ එකෙන් බේරෙන්න අමාරු නිසා උපරිම ආරක්ෂාව අවම ආරක්ෂාව පිණිස පංචශීලය රැකගන්න කියනවා. පංචශීලය හොඳින් සුරක්ෂිත කරගෙන කාමයන්ගෙන් දුගතින් නිදහස් වීම පිණිස පොහොයට අටසිල් සුරක්ෂිත කරගන්න කියනවා. මේ සියල්ලෙන් නිදහස් වූ මහරහතන් වහන්සේලා අනුකරණය කරමින් මෙන්න මේ විදිහට උපාසක උපාසිකාවන් කටයුතු කළොත් ඔවුන් මේ දුගතියට වැටෙන ස්වභාවයෙන් මුළුමනින්ම නිදහස් වෙන ජයග්‍රහයි මිනිසුන් බවට පත් වෙනවා. මිනිස්කම ඉක්මවා ගියපු ගුණධර්ම උපදවා ගන්න සමර්ථ වෙනවා. ඒ නිසා මෙන්න මේ බුදුරජාන් වහන්සේගේ පණිවිඩය තමයි මිහිඳු මහරහතන් වහන්සේ අද වැනි දිනක ලංකාවාසී අපට දායාද කළේ සෙනෙහසෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අපට කියා දුන්නේ මේ ධර්මයයි. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ අද දිනේදී මිහිඳු මහරහතන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කළමින් මේ ධර්මයේ තුල පිහිටන්ට උත්සාහ කරන්න මේ පිළිවෙතෙහි පිහිටන් උත්සාහ කරන මේ පිළිවෙහි පිහිටා උන්වහන්සේ උදෙසා පහන් දල්වමින් එහෙම නැත්නම් අපි පෙරහැර ආදී කරන දේවල් පුද පූජා කරමින් ඒ කරන පුද පූජාවන් එහෙම නැත්නම් ඒ ආමිෂ මේ පූජාවන් මේ පිළිවෙතෙහි පිහිටා මනුෂ්‍යත්ව ඉක්මවා උසස් ගුණධර්ම කරා යෑම පිණිස ස්ථිර අදිෂ්ඨානයක පිහිටා මිහිඳු මහරහතන් වහන්සේට ගෞරවය පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වූ මනුෂ්‍යත්වයේ ඉක්මම ගුණධර්ම ඇති කර ගැනීම පිණිස වන මාර්ගයේහි ස්ථිරව පිහිටා කිසි කලක එය අත් නොහරන විදිහට ස්ථිරව පිහිටන බවට සහතික වෙමින් Tamanට පොරොන්දු වෙමින් බුදුරජාණන් වහන්සේටත් මිහිඳු මහරහතන් වහන්සේටත් එබඳු පොරොන්දුවක් වෙමින් උන්වහන්සේ උදෙසා ආමිෂයෙන් පූජා පැවැත්වීම ශ්‍රේෂ්ඨයි අග්‍රයි අපි ඔබට ඒ ඒ විදිහේ උසස් ගුණයක පිහිටා බැබලෙන ආමිෂයක් ආමිෂ පූජාවකින් අද දවස අලංකාර දවසක් බවට පත් කර ගැනීම පිණිස වාසනාව උදා වේවා කියලා අපි සෙත් පතනවා